ධර්මානුශාසනාව. දේශකයන් වහන්සේ ගාල් කනම්පිටිය පුරාණ අම්පිටිය භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා අමරපුර අරිය වංශ සද්දම්ම යුක්තික මහානිකායේ මහාධිකරණ සංඝනායක කම්මඨානාචාර්ය පූජ්‍යපාද කේගල් උඩුවේවල පඤ්ඤාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම දේශනා ගෞරවනීය දේශකයන් විදර්ශනා භාවනාව තුළින් ලබන්නා වූ අනුලෝම ඥාන දර්ශනය නිවන් පසක් කරන්නට කෙසේ උපකාර වන්නේදයි පහදා දෙන්නට.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 වාසී පින්වත්නි පින්වතියනි දූ දරුවනි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශයේ විසින් මෙහෙවන ධර්මදේශනා මාලාවේ භාවනාව පිළිබඳව ධර්මදේශනා ගණනාවක්ම අපි දැන් අපේ පින්තුන්ට දේශනා කරවදාල්. මේ දේශනා මාලාව මුලසිට ශ්‍රවණය කරන්ට යෙදුණු පින්තුම් පින්වතියන් ඒ ක්‍රියාකාරී ලෙස තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තා නම් ඊතා උසස් දහම් ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්කම තිබෙනවා. අපට කතා කරන සමහර අපේ ශ්‍රාවක පින්වතුන් පින්වතියන් අපෙන් නගන ප්‍රශ්න අනුව පැහැදිලිව පේනවා මේ භාවනාව පිළිබඳව දේශනා කරන ධර්ම දේශනා මාලාවෙන් ඊටාම උසස් ලෙස ප්‍රතිඵල නෙලාගෙන තිබෙන බව ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේ නොපෙනී සිටියත් මනෝමය වශයෙන් තමන්ගේ මනසේ ගොඩනගා ගන්නා වූ මේ ධර්ම කාරණාවල් තමන්ගේ මනසට ඇතුල් කරගෙන තමන්ගේ ඇතුලාන්තය තමන්ගේ ඥාන ඇසින් බලාගෙන මේ දහම් මාර්ගයේ නිවන් මාර්ගයේ ගමන් කරනවා නම් ඒ නිර්වාණය තමන්ගේ ජීවිතයට සමීප වෙමින් පුදුමාකාර සුවයක් සනසිල්ලක් විඳිමින් දහම් අසන්න පුළුවන් ධර්මය අසන්න පුරුදු වෙච්චි ශ්‍රාවකයන් නිරන්තරයෙන්ම උත්සාහ කරනවා ඒ ධර්මයේ තව තවත් තව තවත් තමන්ගේ දේශවන් මතින් හදවතට ගෙනියන්න. මොකද ධර්ම රසය තරම් රසයක් මේ තුන් ලෝකෙම නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළා. ඒ නිසා මේ ධර්ම රසය දැනිච්ච පිංගතා පින්වතිය කවදාවත් තමන්ගේ හිතේ ධර්ම රසයෙන් පිටට ගන්නෙ නැහැ. ඒ නිසා මේ භාවනා මාර්ගයේ පැමිණි පින්වතුන් ඒ අසන්නා වූ ධර්මයට අනුව තමන්ගේ මනස මෙහෙवला ඒ තුලින් ඉදිරියට ආරභත නික්කමත යුංජත බුද්ධ ශාසනය කියලා බුදුහාමුදුරුවෝ සුගතෝ වාදෙන් අපට අවවාද කළ පරිදි මේ ශාසන ධර්මයේ යෙදෙව් ඒ වගේම මේ ශ්‍රවණය කරව මේ සම්බුද්ධ ශාසනයෙහි නිසි පරිදි යෙදෙව් කියලායි උන්වහන්සේන් වදාළේ යම්කිසි කෙනෙක් මේ ශාසන ධර්මයෙහි නිසි පරිදි යෙදී වාසය කරනවා නම් අප්‍රමාදව මේ ශාසනයේ ගුණධර්ම පුරනවා නම් ඒ පින්වතාට පින්වතියට මේ දුක් සංසාරෙන් එතර වෙලා ජාති ජරා මරණ ආදී දුකින් එතර වෙලා උතුම් අමා මහ නිවන් සම්පත් මේ ජීවිතයේදීම සාක්ෂාත් කර ගැනීමට මහත් වාග්ය වාසනාව උදා වෙනවා. ඒ උදාව ලබා ගත්තා වූ පින්වතා මේ ලෝකේ දිනාගත් කෙනෙක් වෙනවා. මේ ලෝකේ මොනවා අපි දැක්කත් ඇහුවත් රස වින්දත් සුවඳ වින්දත් ස්පර්ශ කළත් ඒවා ඒ මොහොතට පමණයි. ඒ සෑම ලෞකික සැපයක්ම අවසාන වෙන්නේ මහා දුකකින්. ඒ නිසා කිසිම ලෞකික වින්දනයක ස්ථාවරත්වයක් නැහැ. ඒ සදාකාලික වන්නේ නැහැ. ඒ නිසා ඇතිවෙච්ච මොහොතේ මොහොතක් පැවතුණා ඊළඟ මොහොතේ ඒවා නැති වෙලා යනවා. එනිසා මේ විශ්වය තුල පවතින සියලුම ඇති වෙන දේවල් ෂණයකින් නැති වෙනවා. උත්පාදෝ පඤ්ඤායති තිතම් පඤ්ඤායති තස් අඤ්ඤ තත්තම් පඤ්ඤායති කියලා වදාලේ ඒක. ඉපදීම අපට පේනවා. ඒ කියන්නේ යමක ඇතිවීම පේනවා. ෂණයක් පවතිනවා. ඊළඟ ෂණේ එය නැති වෙලා යනවා. ඒ නිසා මේ ලෝකේ සියල්ලම නැති වෙන සුළුයි. ලෝකේ සියල්ලම නැති වෙනවා. එහෙත් අනිත්‍යතාවය කියන එක විතරක් පවතිනවා. පවතින විශ්වය තුළ එකම දේ අනිත්‍යතාවයේ පමණයි. ලෝකේ ඉරහඳ තාරකා ඒ වගේම විවිධ සත්ත්ව ලෝකාදී සියල්ලක්ම ශරණයක් පාසා ඡය වෙමින් ව්‍යය වෙමින් නැති වෙමින් අනිත්‍ය වෙමින් පවතින්නේ මෙන්න මේ ටික අපේ ආධ්‍යාත්මෙන් තේරුම් ගත්තා නම් අඳුනා ගත්තා නම් අපිට ඊළඟදී දකින්නකොට හිතනකොට තේරෙනවා මේක කරන කෙනෙක් නැහැ. කම්ම කියලා කියන්නේ ක්‍රියාවලුයි. ඒ කර්ම කියන ඒවා කරන්නෙක් පේන්නේ නැහැ. කම්මස්ස කාරකෝ නැති. කර්ම කරන්නෙක් අපි භෞතික ඕලාරික වශයෙන් බැලුවොත් පේනවා. වඩුවෙක් පුටුවක් ඇඳක් මේසයක් හදනවා. ඒ වගේම කාර්මිකයෙක් වාහනයක් හදනවා. ඒම අපට පෙනුනත් පින්වත්නි අපි ඊටාම සූක්ෂම විදිහට විදර්ශනා ඥාණයෙන් ඒ ක්‍රියාව දිහා බැලුවොත් එතන වඩුවෙක් නැහැ. එතන කාර්මිකයෙක් නැහැ. කුඹුර ගොවිතැන් කරන ගොවියෙක් නැහැ. හැබැයි ක්‍රියාවක් තියෙනවා. ක්‍රියාවක් සිදු වෙලා තියෙනවා සත්‍යෙක්, පුජ්‍යලෙක්, ආත්මයක් කියලා එතන සත්‍ය වශයෙන් බැලුවොත් නැහැ. නත්ති පුද්ගලෝ සච්චි කට්ට පරමත්තේන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. සත්‍යේ පුජ්‍යලේ ආත්මයක් කියලා සත්‍ය වශයෙන් සත්‍ය අර්ථ වශයෙන් පැහැදිලිව පේන්න කෙනෙක් නැහැ. අනේ නිසා බුදුහාමුදුර මෙතන වදාලා විපාකස්සච වේදකෝ එහෙනම් කර්ම කරන්නෙක් නැත්තම් විඳින්නෙකුත් නැහැ. කර්ම විඳින්නෙකුත් නැහැ. දැන් අපි කියනවා අනේ මෙහෙම කර්මයක් පුදුම කර්මයක් මම නම් විඳින්නේ කිය. හැබැයි ඒ කියන කෙනා විදර්ශනා භාවනාව වඩලා බැලුවොත් එහෙම මගේ කිස් දෙකද මේක වින්දේ? මගේ ඇස් දෙකෙන්ද මේක වින්දේ? මගේ නාසෙන්ද වින්දේ? මගේ කන් දෙකෙන්ද වින්දේ? මගේ දිවෙන්ද වින්දේ? මගේ හැමෙන්ද මේක වින්දේ? මගේ මස් ටිකද වින්දේ? මගේ බඩවැල් ටිකෙන්ද වින්දේ? මගේ අස්ථි පංජරෙන්ද වින්දේ? කියලා අපි වෙන වෙනම බැලුවොත් එහෙම හැබෑ නේන්න. එහෙම කෙනෙක් නැහැ. අන්තිම බලනකොට මේ ශරීරේ කුණු වෙලා ගලලා අන්තිමේදී ඇටසැකිල්ලත් දිරලා පොළොවට පස් වෙලා යනකොට එතන සත්වයේ කුජිලයක් දැන් ඇත්තේ නැහැ. මේ తాවකාලික සුළු කාලයකට තමයි මේ ජීවිතය අපි ගෙනාවේ පවතින්නේ. ඒ නිසා මේ తాවකාලික සත්‍යය තමන්ගේ ජීවිත කාලෙදී ධර්මයට තමන්ගේ හිත යොමු කරලා මේ තේරුම් ගත්තනම් එහෙනම් නැවත නැවතත් මේ ඇති වෙන නැති වෙන වෙනසෙන අනිත්‍යතාවයට පත්වෙන ජීවිතයන් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. කොච්චර අපි සංසාරයේ තව දෙවියෝ වෙලා ඉපදුනත්, බ්‍රහ්ම වෙලා ඉපදුනත්, මොනාත්ම වල ඉපදුනත් ඒ ආත්ම සියල්ලම ශනේකින් නැති වෙනවා. ශනේකින් විනාශ වෙලා යනවා. දැන් විද්‍යාඥයෝ මේ දවස්වල හොයාගෙන යනවා මහ විශාල උල්කාපාතයක් මේ පොළොව පැත්තට හැරීගෙන එනවා කියලා. තව අවුරුදු ගාණක් යනකොට මේ උල්කාපාතය මේ පොළවේ වැදෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා කියන එක ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඒ වගේ මහා පර්වතයක් ඇවිල්ලා මේ පොළවේ හැපුණොත් එහෙම ෂණයකින් මේ පොළව කුඩු කුඩු විසිරලා යනවා මේ පොළවත් වල්ගාතරුවක් වගේ විසිරිච්ච එකක් බවට පත් වෙනවා මේකේ ඉන්න සත්වය පුජ්‍යලෝ ගස්කොළන් ආදී සියලුම පර්වතද හැම දෙයක්ම සුණු විසුණුලා යනවා එහෙනම් බුදුහාමුදුරුවෝ අර දේශනා කළ දුක්ඛේ ලෝකෝපතිත්තු මේ ලෝකේ පිහිටලා තියෙන දුකමතයි කියලා වදාළ වචනේ 100%ක්ම සාර්ථක වෙනවා ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ වහ වහාම හිතට ගිනිගත් කෙනෙක් ඒ ගිනි නිවා ගන්න උත්සාහ කරන යම්සේද ඒ වගේ හැකි ඉක්මනින් අප්‍රමාදව මේ ධර්මය අසන්න මේ ධර්මය මෙනෙහි කරන්න මේ ධර්ම හිතේ දරා ගන්න මේ ධර්මයට අනුව ජීවත් වෙන්න මේ ධර්මයට අනුව ධර්ම ප්‍රතිපත්තියෙන් තමන්ගේ සමාධි ඥාන දියුණු කරගන්න ඒ වගේම ධානය වඩන්න ඒ ධානය තුලින් විදර්ශනාව හිත නංවන්න විදර්ශනා ඥානය හොඳට සූක්ෂම විදියට දියුණු කරගන්න විදර්ශනා ඥානය තුලින් තමන්ගේ ජීවිතයත් මේ ලෝකයත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හොඳට අවබෝධ කරගන්න. මේක තමයි නිවන් මාර්ගය කියන්නේ. ඒ නිසා බුදුහාමුදුරු පෙන්නනවා කර්ම කරන්නෙකුත් නැහැ, විපාක විඳින්නෙකුත් නැහැ. ඒ වගේම සුද්ධ ධම්මා පවත්තන්ති. හැබැයි සුද්ධ ධර්මතාවයක් පවතිනවා. සුද්ධ වූ ධර්මතාවයක් පවතිනවා. ඒ සුද්ධ වූ ධර්මතාවය කියන්නේ මොකද්ද? අපේ සත්‍ය දර්ශනය. සත්‍ය දැකීම. නිර්වාණ අවබෝධය ලැබීම. නිර්වාණය දැකීම. මේක තමයි සුද්ධ වූ දර්ශනය. මේ ලෝකයේ සියල්ලක්ම නැති වුණාට නිර්වාණය නැති වෙනවද? නිර්වාණය නැති වෙන්නේ නැහැ. නිර්වාණය ඇති වෙච්ච හේතුවක් මේ ලෝකේ පෙන්වන්නට නැහැ. අසංකත ධාතු සංකාතන් නිබ්බාන. හේතුවක් ප්‍රත්‍යක් නැතුව පහළ වුණා වූ නිර්වාණය. ඒතර මේකට හේතුවක් නැහැ. අනිත් ලෝකේ සියලුම දේවල් ඇතිවීමට හේතුවක් තියෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං කිය කිය බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදේ මේ හේතුව නිසා මේක ඇති වෙනවා මේ හේතුව නිසා මේක ඇති වෙනවා මේ හේතුව නිසා මේක ඇති වෙනවා කියලා පිළිවෙල දේශනා කරා. හැබැයි එහෙම දේශනා කරන කරන ගිහිල්ලා අවසාන නොකර මොකද වෙන්නේ? තණ්හාණං කය මජ්ජකා. තණ්හාව ශෑවුනේ යම් තැනකද එතන සදාකාලික නැවැත්මක් තියෙනවා. නැවැත්මක් තියෙනවා. අපි සූක්ෂම තිතක් නිසා අපි මේ විශ්වයට එකතු වුණා කියන කතාව මම ඊට ඉස්සර දේශනා කළා. ඒ වගේම මේ සූක්ෂම තිත සත්ව ජීවිතයක් බවට පත් කරගන්නට මේ විශ්වය තුල තියෙන තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආපෝ ධාතුව, පඨවි ධාතුව කියනවා උරාගත්තා මේ තිතට. ඒ තිතර කියන්නේ ජීවය. ජීවීන් කියලා අපි කියන්නේ ජීවය. ඒකට උරාගෙන සත්වාත්ම බවට පත් වුණා. ඒ සත්වාත්මයේ වල කාල සීමාවක් තියෙනවා. කාල සීමාව අවසන් කරනකොට සත්‍යාත්මය ඉවරයි. ආයත් හැබැයි අර තිත ගමන් කරනවා. ඒ තිත තුළ දැන් කර්ම ඒ වගේම චිත්ත කියන ශක්තියකුත් තියෙනවා. ඒ කර්ම චිත්ත ශක්තියත් එක්ක මේ ජීවය තම උපතකට යනවා. ඒ උපතෙත් අර පටවියාපෝ තේජෝ වායෝ උරාගෙන ජීවත් වෙනවා. ඒකෙත් කාල සීමාවත් වෙන එතනින් පස්සේ එතනත් ඉවරයි. ඊළඟදී ආයෙ එක්කට යනවා මේ ජීවේ. ඔහම ඔහම අපේ මේ ජීවේ ඊටාම ශුද්ධ tattve ඉඳලා අද විශාල tattveට ඇවිදලා අපේ ජීවිතේ manussත්වයට නෙවෙයි ඊටාම දියුණු manussත්වයක් බවටපත් වෙලා අද අපි මේ ධර්ම මාර්ගයේ මේ සත්‍ය ආලෝකය හොයාගෙන දැන් යනවා. මේ manussත්වයට නැවිත් මේ නිර්වාණ ආලෝකය හොයාගන්න අමාරුයි. දේවත්වයට ගිය කෙනා වුණත් manussත්වෙන් දේවත්වයට ගිය කෙනෙක් තමයි මේ නිර්වාණ ආලෝකය හොයාගන්නේ. ඒ නිසා අපි දැන් නිර්වාණ ආලෝකයේ අරමුණු කරගෙන ඊටාම සමීපයට නිබ්බානසේව සම්තිකේ දැන් අපි ජීවත් වෙන නිර්වාණේ අසල ඒ නිසා අපට නිවන් සුවය නිවන් සුවඳ අපට දැන් දැනෙනවා නිවනේ සාන්තිය අපට දැන් දැනි දැනි තමයි අපි මේ භාවනා මාර්ගය දැන් ගමන් කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරා මගේ දර්ශනය මේකයි ඔබලා මේ නිර්වාණය දර්ශනය කරගන්න. ඒ නිසා ඒකට දැන් අපි භාවනා මාර්ගයේ දැන් විදර්ශනා ඥාන ගැන මම දේශනා කළා. ඒ ඥාන දියුණු කරන දියුණු කරන දැන් අවසානට ආවා. අපි ගියවතාවේ ධර්ම දේශනාවෙන් ගෝත්‍ර භූ ඥානය ගැන දේශනා කළා. මේ ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ මේ කාම ගෝත්‍රේ ලෝක ගෝත්‍රෙන් ඈතර වෙලා ලෝකෝත්තර භූමියට පත් කිරීමේ ඥානය තමයි ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. දැන් ඒ ගෝත්‍ර භූ ඥානයේදී කොහොමද එහෙනම් අපි එතරට පණින්නේ කියන ප්‍රශ්නයක් එනවා. යෝගාවචරයට ඒක ස්වභාවිකවම ඇති වෙනවා. ඒක බුදුහාමුදුරු කියන නිසාවත් මම දේශනා කරන නිසාවත් නෙවෙයි. ඒ ඥානය ස්වභාවිකවම ඒ යෝගය යෝගියාට ඇති වෙනවා. දැන් මම මොකද කරන්නේ? දැන් කොහොමද අර පේන නිවන් ආලෝකයට මම පණින්නේ කියලා අරමුණ එනවා. එතකොට එයාට ස්වභාවික ඥානයක් පහළ වෙනවා අනුලෝම ඥානෙ. අනුලෝම ඥානෙ. අනුලෝම ඥානෙ කියන්නේ මොකද්ද? අපි මුල විදර්ශනා මාර්ගයේ පැමිණියේ කෙසේද? ඒක ගැන දැන් නැවතත් මෙනෙහි කරන්න ඕනේ. මොකද මෙතෙන්ට එනකොට හුඟක් යෝගීන් අතරමං වෙනවා. දැන් මෙනෙහි කරන්න දෙයක් නැහැ. දැන් හුස්ම එනවා දැනෙන්නෙත් නැහැ, යනවා දැනෙන්නෙත් නැහැ. ඒ හුස්ම කොහොම නිරුද්ධ වෙලාම ගිය ආනාපාන සති භාවනාවේදී ඊළඟට දැන් අපිට ඥාන ආවා උද්‍යප්පේ ඥානය ආවා ඒක අපි මෙනෙහි කර ඇති වෙනව නැති වෙනවා කියලා ඊළඟදී භංගාම් පස්සනා ඥානය ආවා ඇතිවීම පේන්නේ නැතිවීම විතරක් පෙනි පෙනි පෙනි පෙනි අපි භාවනා කළා ඊළඟට දැන් ඒකත් නැති වෙලා යනවා ඊට පස්සේ අපට ආවා බයතුපත්තාන අනේ මේ ඔක්කොම නැති වෙනවා දැන් මේ මන් නැති වෙවි යන්නේ කියලා බයක් ඇති වෙනවා භාවනායේදී ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරා ඒකත් පසු කරගෙන ගියා. ඒ වගේම ඊළඟදී බහිතපත්තහන ඥාණයෙන් පස්සේ ඇති වෙනවා ආදීනවානුපස්සනාව ඥාන. මේ සංසාර ගමනේ තියෙන ආදීනවේ මෙරි මෙරි ඉපදීමේ ආදීනවේ දැන් ඉතාම සූක්ෂම විදිහට පේනවා. දැන් මොකද්ද කරන්නේ? අනේ හරි බයක් ඇති වෙනවා. නෑ එතෙන්දී යෝගාවචරයාට උගන්වනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ ඥානයත් මෙනෙහි කරන්න. එතකොට ආදීනවානුපස්සන ඥානෙත් නිරුද්ධ වෙනවා. ඊළඟට තව ඉදිරියට එනවා ඉතින්දී නිබ්බිදානුපස්සනාඥාන. නිර්විදානු කියලා කියන්නේ කලකිරෙනවා. සංසාරෙටම කලකිරෙනවා. ජීවිතේට කලකිරෙනවා. හොඳටම කලකිරීම ඇවිල්ලා දැන් දැන් ඊතර වෙන්න තියෙනවා නම් හොඳයි කියලා තරමටම අපේ හිත මෙහෙවනවා. මේ දැන් මට ඊතර වෙන්න තියෙනවා හිතා වටිනවා. ඒ විදිහට හිතෙනවා ඒ හිතාවෙන් පස්සේ ඊළඟදී හැබැයි ඒකත් ඒ හිතාවට කමක් නැහැ ඒකත් නවතින්න හිතක් නෙවෙයි ඒ හිතත් අනිත්‍යයි ඒ හිතත් දුකයි ඒ හිතත් අනාත්මයි දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි නිබ්බිදානුපස්සනාවත් කලකිරීමත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරන යෝගාවචරයාට දැන් පහළ වෙනවා දැන් මම මිදෙන්නේ කොහොමද මම මේ සංසාරයෙන් මිදෙන්නේ කොහොමද කියලා අපිට කල්පනා හිතෙන් ඥානෙ පහළ වෙනවා දැන් ඒකට උපක්‍රමයක් භාවිතා කරනවා කොහොමද මම මේකෙන් අත මිදෙන්නේ ඒ ඥානෙත් හැබැයි සදාකාලික තිබිය යුතු ඥානයක් නෙවෙයි ඒ ඥානෙත් අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි දැන් මේ මෙනෙහි කරන්න යන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. දැන් එහෙම කරගෙන යනකොට අර මිදෙනු කැමැති ඥානය දැන් ඒක නැති වෙලා ඊළඟදී එනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ අපි අර මුලින්ම ඥානේ පහල මේ භාවනා ඥානේ ආරම්භ කරපු මොහොතේ ඉඳලා අපි මුලින්ම කමඨහනක් කරගෙන අපි ඒක මෙනෙහි කරා මුලින්ම අපි භාවනා කරේ බුද්ධහනුස්සතිය ඊළඟදී මෛත්‍රී භාවනාව ඊළඟදී අසුභ භාවනාව ඊළඟදී මරණ සති භාවනාව. එතනින් පස්සේ අපි ආවා ආනාපාන සති භාවනාවට. ඒ ආනාපාන සති භාවනාවෙන් අපි ඊළඟට දැන් ආනාපාන සති භාවනාවේ එකින් එක එකින් එක එකින් එක වේදනානුපස්සනා හතරයි ඒ වගේම කායානුපස්සනා හතරයි වේදනානුපස්සනා හතරයි ඊළඟ චිත්තානුපස්සනා හතරයි ධම්මානුපස්සනා හතරයි මේ විදිහට අනුපස්සනා කියන්නේ අනුව බැලීම. ඒ එනේන අරමුණ අනුව බල බල එනේන අරමුණ ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරමින් අපි දැන් සතර සතිපට්ඨාන භාවනා මාර්ගයේ ගමන් කරගෙන ආවා. දැන් මේ නිර්වාණ මාර්ගය යනකොට එකම දෙයක් අරගෙන යන්න බෑ. මේකට විවිධ දේවල් තව ඒ දර්ශන ධර්ම එකතු වෙනවා. ඒක තමයි ධම්මානුපස්සනා කියන්නේ. ධර්ම කරුණු ගලාගෙන එන්න පටන් ගන්නවා. ඒ වගේම ඥානයේ ගලාගෙන එන්න පටන් ගන්නවා. දැන් මේක හසුරුවා ගන්නවා. මේ එනේන ඔක්කොම අපි මේ මෙනෙහි කරන්න ගියොත් එහෙම නැවතත් මොලේ ටිකක් අවුල්කාරී තත්ත්වයක් ඇති වෙනවා. එනිසා එහෙම නැතුව අපි ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියලා වදාළ විදිහට මහණෙනි එකම මාර්ගයයි මේ ආයේ. විවිධ මාර්ගෝස්සේ මනස මෙහෙ මෙහෙවන් නැතුව එකම මාර්ගයක් ඔස්සේ එකම අරමුණක් ඔස්සේ මොකක්ද එකම අරමුණ නිර්වාණය මම නිර්වාණය දකින්නයි යන්නේ නිර්වාණය මම අවබෝධ කරගන්නයි නිසා නිර්වාණයෙන් තොර මට වෙන සැපයක් නැහැ නිර්වාණයෙන් තොර මට අවබෝධයක් නැහැ නිවනමයි මගේ අරමුණ ආරම්මණං කිනිත්වාල අරමුණ හොඳට අරගෙන ඒ අරමුණ ඔස්සේම ගණන් කරන්නට ඒ මාර්ගයේ ඇදෙන ඒ මාර්ගයේ ඍජු මාර්ගය උජුකෝ නාමසෝ මග්ග මේ මාර්ගය නිවන් මාර්ගය පින්නතර ඊටාම ඍජු මාර්ගයක්. මේක කෙලින් ගමන් කරන මාර්ගයක්. මේකේ ඇද නැහැ. කඳු මේ කඳු හෙල් නැහැ. වංගු නැහැ. මේ මාර්ගය ඍජු මාර්ග. උජුපටි පන්නෝ භගවතෝ ශාවක සංඝෝ. මහා සංඝරත්න මේ මහා ගුණය ඇයි මේ පනවලා තියෙන බුදුරජාණන් වහන්සේ. ඍජු මාවතේ ගමන් කරන්නා වූ මගේ සංඝරත්නය. ඍජු මාවතේ ගමන් කරනවා කියන්නේ මොකද්ද? ඥාය පටිපන්නෝ භගවතෝ සාවසංග. ඒ සත්‍ය වූ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ගමන් කරන්නා වූ සංගරත්නය. එතකොට මේ නිර්වාණ මාර්ගේ, සත්‍ය මාර්ගේ, ඍජු මාර්ගේ එතකොට මේ භික්ෂුව විතරක් නෙවෙයි මම මුලින් කීවා සංසාරේ බයං ඉක්කතිති බික්කු කවුරු හරි සංසාරේ බය දක්නාසුලුව ගිහිව වේවා පැවිදි හෝ වේවා. ඒකට ඇඳුම නෙවෙයි බලපාන. අපි මේ ඇඳුමේ නෙවෙයි සත්‍ය අවබෝධ කරගන්න. අර භික්ෂුත්වයේ ලැබුවම බොහොම ඉක්මනට නිවන් මාර්ගය යන්න පුළුවන්. එතනයි මේකේ තියෙන වෙනස. ඒ නිසා සද්ධාවන්ත ගිහි කෙනෙකුටත් ස්ත්‍රියෙකුට වුණත් පුරුෂයෙකුට වුණත් ඕනෑම කෙනෙකුට දැන් වෙනාගම් වල අය අපි අපි හිතන ඒගොල්ලෝ වෙනාගම් වල අය ඒ ආගමේම ඇලිලා බැඳිලා ඉන්නවා කියලා. නෑ මට අත්දැකීමෙන් තියෙනවා මාව ඇසුරට එනවා සමහර ආගමික නායකයෝ. එලා මගෙන් මේ භාවනාව ඔබ වහන්සේගේ මේ ගුවන් විදුලියේ ගියා මම ඒක ඇහුවා. මට වැඩි විස්තර ටිකක් දැනගන්නයි ආවේ කියලා එහෙම ඇවිල්ලා අන්‍ය ආගමික නායකයන් අද මේ ගවේෂණයේ යෙදෙනවා. ඒ අය නොකිය හිටියට ඒ මෛත්‍රී භාවනාව ආනාපාන සති භාවනාව ඉතා උසස් සම්දෙමින් ගෙනියන. එක පියතුමාණන් කෙනෙක් බොහොම රහසිගතව එතුමා තමන්ගේ කුටියේ ඉඳගෙන භාවනා වඩනවා. දැනටත් එතුමා ඊටාම් පුජ්‍යලිකව මේ කුටියක ඉඳගෙන භාවනාව වඩනවා. එතුමා මට පෙන්නනවා එතුමාගේ දිනපතා භාවනා අත්දැකීම් මහා විශාල කොළ ගොඩක් තියෙනවා මෛත්‍රී භාවනාව ආනිසංස. මහා විශාල කොළ ගොඩක් තියානින්න ආනාපාන සති භාවනාව. ඉතින් බලන්න දැන් අපි මේ කරන දේශනාව තුලින් කොයිතරම් සාර්ථකත්වය සමාජය තුළට විහිදෙනවද කියලා. ඒ නිසා මොන ආගමේ කෙනෙක් වුණත් කුමන ආගමක කෙනෙක් වුණත් මේ දර්ශනයේද නිර්වාණ දර්ශනයේට ආගමක් ජාතියක් කුලයක් පක්ෂයක් එහෙම එකක් බෙදීමක් නැහැ. මේක ඥානයේ තියෙන යම්කිසි කෙනෙක් කවුරු හරි ශ්‍රවණය කරලා මේ මාර්ගයේ ක්‍රියාත්මක කරන යනවනම් අනිවාර්යයෙන් හැම දිනාටම ඒ නිර්වාණ අවබෝධය වෙනවා. දැන් වෙනත් ආගම් වල අය මම මේ අන්‍යාගම් කියන කතාව පාවිච්චි කරන්න ඒ වචනේ ඉතර ගැළපෙන එකක් නෙවෙයි වෙනත් ආගම් වල අය අද මේ ධර්ම මාවතේ යනවා. බුදුදහම ගැන මේ ගොඩාක් දෙනා අද ගවේෂණය කරනවා. ඒ මාර්ගයේ ගමන් කරනවා. ඒ නිසා බුදුදහම සක්‍රීය දහමක් වශයෙන් අපි මේ විදිහට තේරුම් අරගෙන ගමන් කරනවා නම් ඒ ධහමේ වටිනාකම ශ්‍රේෂ්ඨත්වය සත්‍ය අවබෝධය කියන එක අනිවාර්යෙන් ලබා ගැනීමට කාටවත් බාධාවක් නැහැ. ඒ නිසා මේ අපි දැන් මේ ඥානෙ තවත් සූක්ෂම කර ගැනීම සඳහා කල යුතු එකම දේ මොකද්ද? අර මුල ඉඳලා ආපු භාවනා මාර්ගය ආයත් මෙනෙහි කරගෙන ඉන්න ඕනේ. ඔය සමහර කියනවානේ අනේ දැන් ස්වාමීන් වහන්සේ මෙනෙහි කරන දෙයක් නැහැ නිකම්ම නැවතුණා වගේ. නිකන් හිස් බවක් පේනවා. මොකාක්වත් අරමුණක් නැහැ වගේ. ඒ වෙනකොට අරමුණක් නැත්තේ නෑ දැන් අපි අරමුණක් ඇති කරගන්න මොකද්ද? අනුලෝම ඥානෙ. අනුලෝම කියලා කියන්නේ අර භාවනා මාර්ගයේ අපි සමාධි දියුණු කරා ධානාංග දියුණු කරා විතර්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා අපට පහළ වුණා. හැබැයි ඒවා නම් ගහලා පහළුනේ නෑ. පපුවේ හිතේ නමක් ගහලා නෑ. නමුත් අවබෝධය කරගන්න මට පහළුනේ මේ විතර්කයයි, මේ ਵਿਚාරයයි, මේ ප්‍රීතියයි, මේ සුවයයි, මේ සමාධියයි ඒකාග්‍රතාවයයි. ඒවා පහළ පහු කරගෙන අපි ආවා. සමාහිතෝ යථා භූතම් පස්සති. සමාධියට හිත આવොත් තමයි ධානයේට හිත આવොත් තමයි යථා භූත ඥානය කියන විදර්ශනා ඥානයට අපේ මනසපත් වෙන්නේ. සමහරු කියනවා මේ නෑ සමාධිය නැතුව කියන සමතේ නැතුව විදර්ශනා කරන්න පුළුවන්. මහා ඥානයක් තියෙන කෙනෙකුට ඒක පුළුවන් සුෂ්ක විදර්ශක කියලා යාට කියන්නේ. කියන්නේ කෙලින්ම විදර්ශනාවට යන්නේ. ඉතින් අපිට ඒක අමාරුයි දැන් ඒ නිසා අපි එන්න ඕන අර ඊටාම සුළුතන ඉඳලා ගොඩනගාන ගොඩනගාගෙන බිමේ ඉඳලා අර කන්දක් නගින්නා වගේ අපි හෙමින් හෙමින් හෙමින් හෙමින් තමයි අපිට මේක නැගගෙන එන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දැන් විදර්ශනා වෙනකොට කන්දේ දැන් මහගිරි ගබේ නගින්නා වගේ තාම අමාරු ටික තමයි දැන් අපි මේ නගගෙන යන්නේ. ඒ නිසා ඒකෙත් දැන් හොඳ තැනකට දැන්පත් වෙලා තියෙනවා. දැන් ඒකේ අපි ඉහළටම ගිහිල්ලා ඉහළ සානුවක් වගේ කන්දක තියෙනවා කියලා අපි හිතමුකෝ. සානුවක් කියන තැනක් තියෙනවා කන්ද මුදුනේ. ආන්නේ සානුවට අපි ආවම දැන් ලොකු සුවයක් අපිට දැනෙනවා. දැන් කන්ද නැගලා ඉවරයි. දැන් මහන්සි අරින්න පුළුවන් වෙලාව. දැන් අපිට හොඳට ඉවසීමෙන් වටපිටාව කන්දේ ඉඳලා දැන් වටපිටාව දැర్శණය කරන්න පුළුවන්. සේලෝ යතා පබ්බත මුද්ද නික්ඨිතෝ යතාපි පස්සේ ජනතං සමන්තතෝ කියලා බුදුහාඳුරේ ගුණ තියෙනවනේ. සෛලමේ මහා පර්වතයක් උඩ නැගගත්ත කෙනා යතාපි පත්තේ ජනතන් සමන්තතෝ හාත්පසේ ඉන්නා වූ ජනතාව ගම්බින් යාගී ඔක්කොම දැర్శණය කරන්න පුළුවන් ආන්නේ වගේ මට්ටම තමයි දැන් මේ අනුලෝම ඥාන මට්ටමට ආවා කියලා කියන්නේ. එතන ඉඳලා අපි දකිනවා විදර්ශනා ඥාන 40ක්. අපි ඒවා වෙන වෙනම නොවැඩුවාට විදර්ශනයේ තියෙනවා ඥාන 40ක්. අපි පොතපතේ දැකලා තියෙනවා විදර්ශනා ඥාන. දැන් අපි අර පරිසංකානුපස්සනා ඥානයත් අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට ඊළඟදී අපේ හිත උපේක්ෂාවට සංකාරුපේක්ෂා ඥානය කියන තැනටත් ආවා. සංකාරුපේක්ෂා ඥානය කියලා කියන්නේ සංස්කාරයක්. යම් හේතුවක් නිසා හටගන්නේ යමක්ද සංස්කාරයක්. මේ සංස්කාරත් සියල්ල අනිත්‍යයි. සංස්කාරවල තියෙන වර්ග තුනක් පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනිඤ්ඤාවි සංකාර. ඒ කියන්නේ කුසල කුසල සංස්කාර. මොකද ඒවා නිසලොත් අපට උප්පත්ති ලබා දෙනවා. අකුසල සංස්කාර. ඒවෙන් දුකටි උප්පත්ති ලබා දෙනවා. ඒ නිසා දෙකම සංස්කාර. ඒ කුසල අකුසල දෙකෙන්ම ඇතිවෙනා විපාකය ඒකත් සංස්කාර. එනිසා මේවා යම්කිසි හේතුවක් නිසා හටගන්නා සියල්ලක්මත් අපි දැන් ඔක්කොම නැති වෙනවා කියලා දකිනවා. නැති වෙවි නැති වෙ යනවා. ඒක තමයි සංකාර උපේක්ෂා ඥානය කියන්නේ. ඊළඟට දැන් අපට ඇති වෙනවා සත්‍යානුලෝමික ඥානය. සත්‍ය හොයා ගැනීමේ ඥානයයි දැන් තියෙන්නේ. කොතනද සත්‍ය තියෙන්නේ? මොකද්ද මේකේ සත්‍ය? මම මේකේ මෙනෙහි කරනවා කරනවා තවම මට සත්‍ය නැද්ද? දැන් අර එක ස්වාමින් වහන්සේ නමක් තුන් මාසෙකින් රහත් වෙලා ඉන්නම් කියලා කැලේට වැඩි හාමුදුරුවෝ මහසීව හාමුදුරුවන්ට කොච්චර කාලයක් ගියාද? හැබැයි හාමුදුරුවෝ දිවාග ත්‍රිපිටකේ ලෙලවන හාමුදුරුවෝ. ඒ වුණාට මොකද? උන්වහන්සේට අවුරුදු 30ක් ගිහිල්ලා අමාරු වුණා මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න. ඒ නිසා උන්වහන්සේ අඬන්න පටන් ගත්තා. මම සක්මන් මළුවේ අගට ගිහිලා අඬනවාද? අනේ මට මේ වාසනාව නැද්ද අයියෝ මට මේ අවබෝධයෙන් නැද්ද අනේ මට නිවන් දකින්න බැයිද ඇයි මං මෙච්චර අවාසනාවන්ත කිය උන්වහන්සේ දැන් ඉකික ගානන්න පටන් ගත්තා. මේ අඬ මහගෙන ඉන්නවා මේ රුක්ෂ දේවතා දුවක්. මේ දෙව්දුව බලාගෙන ඉන්න උන්වහන්සේ රහත් වෙනකන් ඒ පින අනුමෝදන් වෙන්න. උන්වහන්සේට වෙලාවට පින්න පාදිරික ලැබෙන්න සලස්වනවා. උන්වහන්සේට ගිලම්පස ටික ලැබෙන්න සලස්වනවා. මේ ඔක්කොම කරේ මේ දෙව්දුව. හැබැයි දෙව්දුව බලන් ඉන්න උන්වහන්සේ කොයි වෙලාවෙද දැන් මගේ මේ උපස්ථානත් අරගෙන ජනතාව උපස්ථාන අරගෙන උන්වහන්සේ රහත් වෙයි කියන. ඉතින් නෑ අනේ උන්වහන්සේ දැන් රහත් වෙන්න අඬනවා. දෙව්දුවත් අඬන්න පටන් ගත්තා. දෙව්දුව අඬනකොට හාමුදුරුවෝ ඇඬිල්ල නවත්තලා පොඩ්ඩක් වටපිට බැලුවා. මේ කවුද අඬන්නේ? පේන්න කෙනෙක් නැහැ. ස්වාමීන් වහන්සේ මම කවුද? මට පේන්නේ නැහැ කවුරුත් ඉන්නවා. ස්වාමීන් වහන්සේ මම මේ රුක්ෂයේ ඉන්න దేవතාදුව. ඔබ අඬන්නේ මොකද? ස්වාමීන් දැන් ඔබ වහන්සේ වීරිය කරලා කරලා බැරි මෙතන දැන් රහත් වෙන්න නිවන් දකින්න මේ අඬනවනේ. ඉතින් මමත් හිතුවා ඇඬුවොත් නිවන් දකින්නවා කියලා. ඒකයි ස්වාමීන් මම මේ අඬන්නේ. මට රහත් වෙන්න පුළුවන් කියලා. මේ දෙව්දුව උපක්‍රමයක් ඇති කෙරේ. හාමුදුරුවෝ ලැජ්ජාවක් ඇති කරේ. ඉතින් හාමුදුරුවෝ බොහොම ලැජ්ජා වුණා. අයියෝ මං හිතන්නේ නෝ මං ඉන්න තැන කවුරුවත් නැහැ කියලා. භාවනා කරන යෝගියා නිතරම කැමති හුදකලාව කාටවත් නොපෙනී ඉඳගෙන භාවනාව කරන. ඉතින් හිතානේ හිටියේ කවුරුවත් නැහැ කියලා. අනේ මෙතන කෙනෙක් බලන් ඉන්නවා. අයියෝ ලැජ්ජා වේද. අඬලා අඬලා කාටද නිවන් ලැබෙන්නේ? උන්වහන්සේ දැඩිසේ වීරිය කරගෙන දැඩි අදිස්ථානෙන් වාඩි වුණා මම අදනම් භාවනාවෙන් රහත් වෙන්නේ නැතුව නැගිටින්නෙම නැහැ. නිර්වාණ දැකලමයි මම නැගිටින්න එක දැඩි අදිස්ථාන. එක්කෝ මගේ මරණය එක්කෝ මගේ භාවනාවේ ප්‍රතිඵලය. නිර්වාණය කියලා වාඩි වුණා. උනාන්සේට විදර්ශනා දුක තේරෙන්න පටන් ගත්තා. දුක අවබෝධ වෙන්න පටන් ගත්තා. මේ දුකට හේතුව මම කියන මේ තණ්හාව මම කියන මේ ශරීරයේ මම කියලා ගන්න තාක් කල්ම මේකෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා මේ දුක ඇති වෙන්නේ මගේ ශරීරයටයි ශරීරය නැති වෙලා යනවා. ඒ නිසා මේකට ඇලීම් නොකළ යුතුයි. ඒ වගේම හිතට ඇලීම් නොකළ යුතුයි, සිතුවිලි වලට නොඇලිය යුතුයි කියලා උන්වහන්සේ දැන් සංස්කාර නිරෝධය ගැන ඔන්න භාවනාවට හිත වැටුණා. දැන් මේකේ තියෙන අනුලෝම ඥානෙ උන්වහන්සේට පහළ වෙලා යනවා දැන් එන්ටෙන්ට අර විදර්ශනා ඥාන පාවිලා පාල්ලා පාල්ලා දැන් ආවා. උන්වහන්සේට උන් අනුලෝම ඥානෙට ආවා. දැන් උන්වහන්සේ මම ආරණ්‍යට ආව තැන ඉඳලා මෙනෙහි කරන්න පටන් ගත්තා. මම ආරණ්‍ය ඇවිල්ලා වාඩි වෙච්ච දවසේ ඉඳලා මෙතෙන්ට එනකන් මේ විඳපු දුක් වේදනාව මෙනෙහි කරා. ඒකට හේතුව තණ්හාව කියලා උන්වහන්සේ අවබෝධ කරගත්තා. මේ තණ්හාව බිඳුවක් නැතුව මම නැති කරන්න ඕන. තණ්හාව කියන ආධ්‍යාත්මික තණ්හාව බාහිර තණ්හා කියලා දෙකක් තියෙනවා. මේ ආධ්‍යාත්මික තණ්හාවයි බාහිර තණ්හාවයි තමයි සංසාරයට අපිට ඉපදීම දෙන අම්මයි තාත්තයි දෙන්නේ. සංසාරේ භවයක් භවයක් උප්පත්තියක් ගතියක් තිතියක් පාසා අපි උපද්දවන අම්මයි තාත්තයි දෙන්න තමයි මේ ආධ්‍යාත්ම තුලාන්ත තණ්හාවයි බාහිර තණ්හා. එනිසා මේ දෙකයි මම දැන් මෙනෙහි කරලා අනිත්‍ය කරන්න ඕන, නිරුද්ධ කරන්න ඕන කියලා උන්වහන්සේ ආධ්‍යාත්මික තණ්හා සිතුවිලි බාහිර තණ්හා සිතුවිලි සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරා. එහෙම කරගෙන යනකොට උන්වහන්සේට දැන් පාළවෙන්න පටන් ගත්තා අර සමචත්තාලීස විදර්ශනා ඥාන. ඒ ඥානිකාඳුර පැහැදිලි උන්වහන්සේට පටන් ගත්තා. ඒ ඒවා ඥාන අපිට මේ දේශනාවේදී විස්තර කරන්න බෑ. නමුත් ඒකේ මාත්‍රිකා ටික විතරක් මම ප්‍රකාශ කරන්නම් ඊළඟ සැරේදී අපි උත්සාහ කරමු ඒ 40 විදර්ශනා ඥාන කියන එක තේරුම් ගන්න. අනිත්‍ය වශයෙන් උන්වහන්සේ මෙනෙහි කරා. ඒ වගේම යෝගාවචරයේ දුක්ඛ වශයෙන් මෙනෙහි කරනවා, රෝග වශයෙන් මෙනෙහි කරනවා, මේ ජීවිතයේ ශරීරයේ gediyak කියලා ගණ්ඩ වශයෙන් මෙනෙහි කරනවා. ඒ වගේම සල්ල වශයෙන් මෙනෙහි කරනවා. ඒ වගේ අග වශයෙන් මෙනෙහි කරනවා. ඒ වගේම ආබාධයක්. ඒක නිතරම මොකක් හරි ආබාධයක් තියෙන එකක් කියලා මෙනෙහි කරනවා. ඒ වගේම පලෝක වශයෙන්, ඒ වගේම ඊටි වශයෙන් ඊළඟට උපද්ද්‍රවයක් වශයෙන්, ඒ වගේම බය වශයෙන්, ඒ වගේම උපසග්ග වශයෙන්, ඒ වගේම චල වශයෙන්, පබංගෝ වශයෙන්, ඒ වගේම අද්දෝ වශයෙන්, ඒ වගේම අත්තාන වශයෙන්, අලේන වශයෙන්, අලේන කියලා කියන්නේ මේක සැඟවෙන්න බෑ කියන මායාවෙන් සැඟවෙන්න බෑ මේ ජීවිතේ. ඒ වගේම අසරණ වශයෙන් ඒ කියන්නේ අපි නිවන් නොදැක්කොත් අපි අනාථ අසරණයි. සංසාරේ අසරණයෝ අපි. පිහිටක් නැති වෙනවා. ඒ නිසා තමයි අපි බුද්ධං සරණං ගච්ඡාව, ධම්මං සරණං ගච්ඡාව, සංඝං සරණං ගච්ඡාම කියලා ඒ විදිහට මේ සරණයක් හොයාගෙන නිවන් සරණ හොයාගෙන යන්නේ. ඒ වගේම රිත්ත වශයෙන්, තුච්ච වශයෙන්, ශුන්්‍යත වශයෙන්, අනාත්ම වශයෙන්, ආදීන වශයෙන්, ඒ වගේම විපරිණාම ධම්ම වශයෙන් ඒ වගේම කිසිම දෙයක මේකේ සාරයක් නැහැ. මේක අසාර දෙයක් කියන වශයෙන්. ඒ වගේම අග මූලක වශයෙන්, වදකයක් වශයෙන්, ඒ වගේම විභව වශයෙන්, සාසව වශයෙන්, සංකත වශයෙන්, මාරාමිෂ වශයෙන්, ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම වශයෙන්, මරණ ධර්ම වශයෙන්, ශෝක ධර්ම වශයෙන්, පරිදේව ධර්ම වශයෙන්, උපායාස ධර්ම වශයෙන් සංකලේශ ධර්ම වශයෙන් මෙන්න මේ ආකාරයට ඔය ඕවා විස්තර වශයෙන් තේරුම් ඇතුව තියෙනවා. මේවා අපි ඊළඟ දේශනාවේදී මම ඒ ටික තෝරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ යෝගියා දැන් අනුලෝම වශයෙන් මේ විදර්ශන ඥානයේ මුලින් ඉඳලා අග දක්වා මෙනෙහි කරනවා. අගට ඇවිල්ලා ආයත් මුලට මේ මෙනෙහි කරන යනවා. ආයත් මුලේ ඉඳලා අගට මෙනෙහි කරන යනවා. ආයත් මුලේ ඉඳලා අගේ ඉඳලා මුලට මෙහෙම මෙනෙහි. මෙහෙම කරන්න කරන්න මොකද වෙන්නේ? අර දැන් ඊටාම සූක්ෂම තත්ත්වයකටපත් වෙච්චි මේ විදර්ශනා මනස තව තව සියුම් වෙනවා. තව තව සියුම් වෙනවා. මේක ඊටාම තීක්ෂණ වෙනවා. මේක හරියට වජිරමය බලයක් නේද? කියන්නේ වීදුරුවකින් බලන්නා වගේ මේ අතුලාන්තයේ මේ සිතුවිලි ඇති වෙන නැති වෙන හැටි මේ ඥාන පහළ වෙන හැටි මේ ඥානත් නිරුද්ධ වෙන හැටි අන්තිමේදී අනුලෝම ඥානෙටත් මොකද වෙන්නේ? අන්තිමේ අනුලෝම ඥානයත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේ ඥානවන්ත මේ මහා යෝගාවචරය දැන් මෙනෙහි කරනවා. එයත් අනිත්‍යයි. දැන් මම මේ මුලින් ඉඳලා අගටත් අගේ ඉඳලා මුලටත් මගේ මනස එහාට මෙහාට ඊටා වේගෙන්. දැන් අපි මේ කියන වේගයට වඩා අධික වේගෙන් විදර්ශනා ඥානයේ තියෙන විදර්ශකයාට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. දැන් ඔහු ඉන්නේ 아무තු ලෝකික. මේ බාහිර භෞතික ලෝකයාගෙන් ඈත් වෙලා. ශරීරයක් තියෙනවද නැද්ද කියලා දැනෙන්නෙත් නැහැ. ඊටාම් සැහැල්ලුවටපත් වෙලා ඊටාම් සංසුන් වෙලා පුදුමාකාර සුවයකටපත් වෙලා දැන් මෙතන ඉඳලා ඊටා තීක්ෂණ වූ මේ ඥාන සිතින් අනුලෝම ඥානෙන් දැන් පැහැදිලිව ආලෝකයක් පේනවා ඒ ආලෝකය තමන්ගේ ඉදිරියටම ඇවිල්ලා පේනවා තමන් නලල මැදියට ඇවිල්ලා පේනවා චූඩි තාරකාවක් වගේ පේනවා දැන් එතෙන්දි මොකද කරන්නේ? එහෙනම් මට මේ පේන දේ මොකද්ද කියලා හරියට දැర్శණය කරගන්න. මේක මෙලව තියෙන ආලෝකයක්ද? එහෙම නැත්නම් ලෝකෝත්තර ආලෝකයක්ද? කියන සැකය දැන් මෙතෙන් දිනනවා. ඒ නිසා ආයත් සැරයක් මට මේ ඇතිවෙච්ච අනුලෝම ඥානය මම විදර්ශනා කළ යුතුයි. මේ අනුලෝම ඥානයත් අනිත්‍යයි. අනුලෝම ඥානයත් ඇයි ඒක එහාට මෙහාට යනකොට කොච්චර වෙහෙසක් දුන්නවද මනස? නිසා මේකත් දුකයි. හැබැයි මේ අනුලෝම ඥානයත් සදාකාලික ආත්මයක් නෙවෙයි. මේ අනුලෝම ඥානයත් සදාකාලික ආත්මයක් නෙවෙයි. මේක මෙනෙහි කරන්නා වූ මගේ සිතත් සිතුවිලිත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ සියල්ල අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අනුලෝම ඥානයත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ඊටාම ගැඹුරුම ඥානෙට දැන්පත් වෙලා තියෙනවා. ගැඹුරුම ඥානෙට. එතෙන්දිත් ඇති වෙනවා මගේ ඥානය. මගේ ඥානය කියලා හැබැයි ඔතෙන්දිත් ඒක තණ්හාව කියලා කියන්න බෑ. ඒක තමයි ඊටාම සූක්ෂම නිකාන්තිය කියලා ඒකට කියන වචනේ තියෙන්නේ. ඒක කියන්නේ නිකාන්තිය. මොකද ඊටාම සියුම් තණ්හාවක්. සියුම් තණ්හාවක්. ඒ තණ්හාව තිබ්බත් තවම මෙලවා. තවම මෙලව. එහෙනම් මේ තණ්හාවත් මම නැති කළ යුතුයි කියලා යෝගාවචරයාට ඥානෙ පහළ වෙනවා. ඒ ඥාණයෙන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරන යනවා. තෛරකසරේ බලමු අපි මේ විදර්ශනා 40 විදර්ශනා කියන ඒවා කෙටියෙන් හරි තේරුම් අරගන්න ඒ ටික නැවත නැවතත් මෙතන මේ අනුලෝම ඥානෙට පැහැදිලි වෙනවා. ඊට පස්සේ එතනින් එහාට නිර්වාණ භූමිය මේ ලෞකික භූමියේ ඉඳලා නිර්වාණ භූමියට පනින ගෝත්‍ර භූ කියන ඥානය තමයි අන්තිමට පහළ වෙන්නේ. එය පහළ වීමත් ඒ පහළ වෙනකොට නිර්වාණය දැකීමත් සෝවාන් මාර්ග ඵලයේපත් වීමත් කියන එක පිළිබඳව අපි ඊළඟ ධර්ම දේශනාවකී අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉතා හොඳින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මේ ධර්ම දේශනාව හිතේ දරා ගන්න මේ දේශනාවට මේ භාවනා මාර්ගයට අනුව Tamange සිත සිතුවිලි හරියට මෙහෙවන්න මෙන්න එහෙනම් අද අදම අපේ ජීවිතේ මෙලවින් පරලොවට යාමට පෙර ඒ උතුම් සදාකාලික අමා මහ නිවන් සාන්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ආකාසට්ටාය බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසට්ටාය බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටාය බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම්පරං ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදු සාදු ධර්මානුශාසනාව ප්‍රවතු දේශකයන් වහන්සේ ගාල්ල කනම්පිටිය පුරා නම්පිටිය භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා අමරපුර අරිය වංශ සද්දම යුක්තික මහානිකායේ මහාධිකරණ සංඝනායක කම්මට්ටහනාචාර්ය පූජ්‍යපාද කේගල්ල උඩුවේවල පඤ්ඤාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන් ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මෙම ධර්මදේශනාවේ සංගත කැටියක් වූ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිදුරතරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න දුරකථන අංකය 0112 697යි 140 බිඳුවයි 112යි 697යි 140 ශ්‍රාවක පින්වත් ඔබටත් පුළුවන් නිවන් වූ ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නට. ඒ පිළිබඳ වැඩිතරතුරු ආගමිකංශයෙන් විමසන්න. දුරකථන අංකය 0112 697 140 0112 6